භාවනාව යෝනිසෝ මනසිකාරයේ නැතිව අපි කාටත් නිර්වාණය අවබෝධ කරනවා කියන දේ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. භාවනාවකින් කරව කිසිම කෙනෙකුට ලෝකේ නිවීම සැනසීම උරුම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ යනු භාවනාවම තමයි. එතකොට පරතෝගහ සත්‍යත්වය වගේම යෝනිසෝ මනසිකාරයේ සම්මා දිට්ඨිය උපදවන්නට අවශ්‍ය වන ප්‍රධානම ප්‍රත්‍යක් බවටයි පත්වන්නේ. ශ්‍රාවකයන් වහන්සේලාට පරතෝගහ සත්‍යත්වය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම එය නැතුව සම්මා දිට්ඨිය උපදවා ගන්නට පුළුවන් කමක් නැත්තේ. නමුත් බුද්ධ පච්චේක බුද්ධ මහෞත්තමයන් වහන්සේලාට පරතෝගහ සත්‍යත්වය අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ සියලු දෙනාටම පොදු වූ දේ තමයි යෝනිසෝ මනසිකාරය කියන එක. අවබෝධ ඥානයක් කිසිම කලෙක යෝනිසෝ මනසිකාර විරහිතව උපදවන්නට පුළුවන්කමක් ඇත්තේ නැති නිසා. එනිසා අපි යෝනිසෝ මනසිකාරය පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. භාවනාව පිළිබඳව අපි කතා කරනකොට මූලික වශයෙන් අපි භාවනාවේහි ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. අපි කොහොමද භාවනාව ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නේ කියන එක ගැන මූලික හඳුන්වා දීමක් මීට පෙර දේශනාවේදී අපි සිද්ධ කළා. මේ දේශනාවේදීත් බලාපොරොත්තු වෙන්නේ භාවනාවේහි ඒ පරිසරය පිළිබඳව යම් හඳුන්වා දීමක් සිද්ධ කරන්නට ඊට පස්සේ ඉදිරි දේශනාවලදී අපිට පුළුවන්කම තියෙනවා එකින් එක ඔබ වඩන කර්මස්ථානයේගෙන ඒ කර්මස්ථානය පැහැදිලි කරලන්නට සහ එය ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ඔබට ඇතිවන ප්‍රශ්න සහ ගැටලු සාකච්ඡා කරමින් ඔබේ ඒ භාවනා මස්තක ප්‍රාප්ත කරගන්නට අපිට උපකාර කරන්නට හැකි අයුරින් බලාපොරොත්තු වෙනවා. ඒකට මේ දේශනාවත් අද පවත්වන්නේ මේ විදිහට අපි මේ භාවනා පිළිබඳව මූලික හැඳින්වීමක් ඔබට සිද්ධ කරන්නට ඒ ඔස්සේ ඔබේ දැනුම් පරාසය ඇති කරලන්නට. මොකද භාවනාවක් කියනකොට ඒක බොහෝ වටපිටාවක් සහිත දෙයක්. අපි දැන යා යුතු දෙයක්. පුද්ගල චිත්තසංතානය විවිධ ස්වરૂපයි. ඒක මොහොතින් මොහොත එක එක ආකාරයන් ගනු ලබන දෙයක්. එතකොට අපි ළඟ තියෙන්නට අවශ්‍යයි ඒ සෑම දෙයකටම මුහුණ දෙන්නට පුළුවන් තරමේ ශක්තිමත් හිතක්. එතකොට මේ හිත පැවැත්විය යුතු විදිහෙන් තමයි කර්මස්ථාන කියලා අපි හඳුනාගන්නේ. ඒ කර්මස්ථාන ඔස්සේ තමයි සිත දියුණු කළ යුතු වෙන්නේ. කර්මස්ථාන විරහිතව අපිට සිත දියුණු කරන්නට බැහැනේ. එනිසා කර්මස්ථාන කියලා කියන්නේ අපි සිත දියුණු කරන තැන. අපි කටයුතු කළ යුතු තැන. සිත පිළිබඳව দমনය කරන ස්ථානය තමයි කර්මස්ථානය කියලා කියන්නේ. නිසා මේක ඊටාම වැදගත් කර්මස්ථාන පිළිබඳව දැනගෙන සිටින්න. මොකද එක පුද්ගලයෙකුට අපි පසුගිය දේශනාවේ අවසාන වශයෙන් ආපු නිශ්චය තමයි එක පුද්ගලයෙකුට එක කර්මස්ථානයක් පමණක් නෙවෙයි ඒ පුද්ගලයාට විවිධ මනෝභාවයන් නැති වෙනකොට හිතට විවිධ මත්තම් කෙලෙස් මත්තම් ඇති වෙනකොට ඒ පුද්ගලයාට දියුණු කරන්නට වඩන්නට අවශ්‍ය වෙන කර්මස්ථාන තිබෙනවා. ඒකට ඔබ ඒ දේවල් වඩන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුම ඇතුව හිටියොත් තමයි ඒක ඊටාම පහසුවෙන් ඔබට භවනාව સિદ્ધ කරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. මොකද දැන් කෙනෙකුගේ කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. අපි හිතමුකෝ එයා අසුබේ වඩන්නට පුරුදු වෙලා ඉන්නවා කියලා. එතකොට එයා අසුබ භවනාව දිනු කරන කෙනෙක්. එතකොට හිතේ යම් කිසි වෙලාවක එයාට ද්වේෂයක් ඇති වුණොත් එයා මෛත්‍රිය පිළිබඳව දන්නේ නැත්නම් එයාත් අසුබ භාවනාව වැඩිම කියන දේ තුළින් අර මෛත්‍රිය කියන දේෙන් ලබන ප්‍රයෝජනෙ ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අසුභය කියන එක ඒ ද්වේෂය ද්වේෂයට සමානුපාත වෙන්නට පුළුවන් කෙනෙකුට බොහොම පහසුයි. එයා ඒකෙන් හිත ගලව ගන්නට නම් එයා දැනගෙන ඉන්නට ඕනේ හිත මධ්‍යස්ථ කරන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා අපි භාවනාව පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් දැනගෙන තියෙන්නට ඕනේ. ඊට පක්ෂ දේවල් මොනවද? විපක්ෂ දේවල් මොනවද කියන දැනුම ඊටාම වැදගත් වෙනවා භාවනා කරන කෙනෙකුට. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ භාවනාව කියලා කියන්නේ මොන වගේ විශාල වපසරියක පැතරුණු දෙයක්ද කියන එක පිළිබඳව. භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් අපි කතා කළා. ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා භාවනාව. සමතය තුළින් සිද්ධ කරන්නේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය ඇති කරලීම. සිතෙහි එකඟ බව ඇති කරනවා. විපස්සනා භාවනාවෙන් කරන්නේ මොකද්ද? විපස්සනා භාවනාවෙන් සිද්ධ කරන්නේ අර යථාභූත ස්වභාවය අවබෝධ කරන්නට පුළුවන් විදිහට ඥාන දර්ශනය නුවණ පවත්වන එක. එතකොට මේ භාවනා વિશે පවත්වන ස්ථාන 40ක් පිළිබඳව අපට දැනගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ස්ථාන 40ක් පිළිබඳව අපි දැනගන්නකොට පළවෙනියටම අපිට සම 40 කමඨහන කමඨහන් ගැන කතා කිරීමේදී දස කසින කසින භාවනා 10ක් අපිට දකින්නට පුළුවන්. කසින භාවනා 10ක්. ඒ වගේම අසුභ භාවනා 10ක් දකින්නට පුළුවන්. අසුභ වශයෙන් අසුභේ ප්‍රකට කොටගෙන වඩන අසුභ භාවනා 10ක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනුස්සති භාවනා 10ක් දකින්නට පුළුවන්. අනුස්සති භාවනා 10ක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අරූපාවචර කර්මස්ථාන හතරක් විදිහටත් භ්‍රක්‍ම විහාර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන භ්‍රක්‍ම විහාර භාවනා හතරකුත් ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥා වැනි සංඥා භාවනාවකුත් චතුධාතු අවස්ථානයේ වගේ ව්‍යවස්ථාපන එකකුත් හැටියට අපිට මේ කර්මස්ථාන හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙතන කමතහන් 40ක් තියෙනවා. මේ තමයි සංඛ්‍යා වශයෙන් අපි සිත පැවැත්විය යුතු පරාසයන් දිහා බැලුවහම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ මෙතනින් එහාට ගිහිල්ලා වෙන කමතහන් නැද්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. වෙනතුනේ මේ ශාස්ත්‍රයේ ප්‍රධාන වශයෙන් කතා කරන කර්මස්ථාන තමයි මේ. එතකොට මෙතනින් එහාට ගිහිල්ලා වෙන යම් දේවල් වලිනුත් සිත එකඟ කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ දේවල් වල අපිට අත්විඳින්නට වෙන මුහුණ දෙන්නට වෙන අභියෝග බොහොම වැඩි. දැන් බාහිර ශාසනවල අය ධ්‍යාන වැඩුවනේ. එතකොට ඒ අය ධ්‍යාන වැඩිම සඳහා පාදක කරගත්ත තව විවිධ ක්‍රමෝපායන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් Hindu භාවනා සංකල්ප තුළ ඕන් වඩන භාවනා ක්‍රම බොහෝමයක් තිබෙනවා. ඒ වගේම ඇතම් විටක ඕනම කෙනෙකුට සිත එකඟ කරගන්නට ගියාම යම්කිසි උපක්‍රම පාවිච්චි කරලා සිත එකඟ කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ සියල්ලක්ම නිවැරදිවම වසග්ග පරිණාම කොට නැඹුරු කරගන්නට පහසු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ සීමාවක්. මෙන්න මේ මේ තමයි ප්‍රධාන කර්මස්ථාන අපි සිත පවත්වන විෂයන් කියලා ප්‍රධාන විදිහටම දක්වන්නේ ඒ හේතුව නිසා. එතකොට මේ මේ දේවල් වලින් එහාට ගිහිල්ලා අපිට හිත පවත්වන්නට බෑ කියනවා නෙමෙයි අපිට පවත්වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ හිත ඒ දේවල් වල පැවැත්වුවට අර නිවනට නැඹුරු කොට සිද්ධ වෙන අර්ථයක් කරා අපිට යන්නට ඒ දේවල් වලින් පහසු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ කමතහන් 40ක් හැටියට මේ ඊටාම නිර්වද්‍යව අපිට තේරුම් ගන්නට පුළුවන් අපිට දිනු කරගෙන යන්නට පුළුවන් කමතහන් 40ක් විදිහට මේ කර්මස්ථාන දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට සංඛ්‍යා විදිහට මේ කර්මස්ථාන පිළිබඳව හඳුනා ගන්නවා වගේම උපචාර සහ අර්පණාවහ කර්මස්ථාන හැටියට මේ කමතහන් නැවත කොටස් දෙකකට බෙදෙනවා. උපචාර සහ අර්පණා උපදවන. උපචාර සහ අර්පණා කියලා කියන්නේ උපචාර කියලා කියන්නේ ඊටමත් බලවත් චිත්ත ඒකාග්‍රතාවයක් සමාධි මට්ටමක්. අර්පණාව කියලා කියන්නේ අර්පණා සමාධියෙන් ඒ ධ්‍යාන මට්ටම් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ඒ ඒ කර්මස්ථාන තමයි අර්පණා භාවනා ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතන මේ ධ්‍යාන මට්ටම් වලින් යෙදෙන භාවනා අර්පණා භාවනා විදිහට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ උපචාර මාත්‍රික භාවනාවන්ගේ උපචාර මාත්‍රික භාවනාවන්ගෙන් කියලා කියන්නේ දැන් ඒ භාවනා කළාම ඊටාම බලවත් සමාධියක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ හේතු කරගෙන අර්පණා සමාධිය උපදවන්නට ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපි ගත්තාම අනුස්සති භාවනා අටක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම කායගත සතියයි ආනාපාන සතියයි අත්හැරලා කායගත සතියයි ආනාපාන සතියයි අත්හැරලා අපිට අනිකුත් අනුස්සති ටිකෙන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති ආදී මේ තියෙන අනිකුත් අනුස්සති භාවනාවන්ගෙන් අපිට පුළුවන්කම තියෙනවා උපචාර සමාධි මාත්‍රයන් උපදවන්නට. ඒ කියන්නේ තාම දැඩිව චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි අර්පණාව නැහැ. අර්පණා සමාධිය ගැන විදෙන්නට තරම් ඒ නිමිත්ත ප්‍රකට නැහැ. ඒ නිමිත්ත ප්‍රධාන නැහැ. ඒ නිසා අර්පණා ලැබෙන්නේ නැහැ. උපචාර සමාධිය ඉන්න උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආහාරයේහි පටික්කුල සංඥාවක් චතුධාතු අවස්ථානයක්. ආහාරයේහි පටික්කුල සංඥාව කියලා කියන්නේ අපි කන බොන ආහාරය පිළිබඳව නිරන්තරයෙන්ම සිහියෙන් වාසය කිරීම කියන දේ. ඒ ආහාර ආහාරයේහි පවත්නා පටික්කුල සංඥාව පිළිකුල් සංඥාවත් අපිට අර්පණාගෙන විද්දෙන්නට සමර්ථ නැහැ. උපචාර මාත්‍රික සමාධි විතරයි. ඒ වගේම චතු ධාතු අවස්ථාන කියලා කියනවා. අපි සතර ධාතු ව්‍යවස්ථාපනය කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ව්‍යවස්ථාපනයක් කරනවා. දැන් මේවල ගොඩක් වෙලාවට සාකච්ඡා නොකරන මේ මේ අභ්‍යන්තර කරුණු අතර සාකච්ඡා නොවන මේවා විපස්සනාවට කොහොමද නැඹුරු වෙන්නේ කියන කරුණු අපිට ඉදිරියේදී කතා කරන්නට පුළුවන්කම තිබෙනවා මේ භාවනා ගැන කතා කිරීමේදී. නමුත් මූලික කරුණු විතරයි මෙහිදී අපි මේ විදිහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපිට එතනදී මේ චතුධාතු අවස්ථානය කියන දේ තුලින් සතර ධාතු ව්‍යවස්ථාපනය කිරීම කියන දේ තුලින් අර්පණාමස්තමේ ධ්‍යාන උපදවන්නට පුළුවන් කමක් නැහැ. උපචාර මාත්‍රික සමාධිය ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනෙක් භාවනාවන්ගෙන් දස කසින කසින භාවනාවන්ගෙන් ඒ වගේම අසුබ භාවනාවන්ගෙන් ඊට පස්සේ කායගත සතියෙන් ආනාපාන සතියෙන් මෙයාදී ආරුක්්‍ය ධ්‍යාන සහ බ්‍රහ්ම විහාර භාවනාවන්ගෙන් අපිට පුළුවන්කම තියෙනවා අර්පණා මාත්‍රික ධ්‍යාන උපදවන්න. අර්පණා ධ්‍යානයන් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට උපචාර සමාධිය ඉක්මවා යන අර්පණා මට්ටමේ සමාධියක් ලබන්නට පුළුවන් අර අනෙක් කර්මස්ථානයන් වෙතින්. එතකොට මේ කර්මස්ථාන අතරින් ප්‍රථම ධානයේ පමණක් ගැන විදෙන්නට සමර්ථ කර්මස්ථාන තිබෙනවා. තෘତୀය ධානයේ පමණක් ගැන විදෙන්නට සමර්ථ කර්මස්ථාන තිබෙනවා. චතුත්ථ ධානයේ පමණක් ගැන ඒ කියන්නේ සතරවෙනි සතර ධානයේම ගැන විදෙන්නට සමර්ථ කර්මස්ථාන අපට දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අපි ගත්තාම කසින භාවනාවන් සහ ආනාපාන සති භාවනාව වැනි කර්මස්ථාන අපිට සතර ධානම ලබා දෙනවා. ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ චතුර්ථ කියන මේ ධානම සතර ධානම ලබා දෙනවා. ඒ වගේම යම් කෙනෙක් වඩනවා නම් අසුභය අනුව හිත වඩනවා නම් කායගත සතිය අනුව හිත වඩනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙන්නේ අර ප්‍රථම ධාන මාත්‍රික සමාධි ලබන්නට විතරයි. මෙත්තා කරුණා මුදිතා කියන මේ ආරුප් යම් කිසි කෙනෙක් මෙත්තා කරුණා මුදිතා කියන මට්ටමේ භ්‍රම විහාර භාවනාවන් කරනවා නම් එයාට තෘතිය ධානයේ දක්වා සිට ඒස්සේ පිහිටවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි එතන භ්‍රම විහාරයන්ගේ උපේක්ෂාව තියෙනවානේ. මේ උපේක්ෂාව චතුත්ථ ධානය තුළින් තමයි අපිට ලබන්නට පුළුවන්කම තියෙන චතුත් අධ්‍යානයේ පමණයි ඒක ගෙන විද්දෙන්නේ. ඊට පස්සේ ආරුප්‍ය හතරක් තියෙනවානේ. ආරුප්‍ය හතරත් චතුත් අධ්‍යානයෙන් ඔබට තමයි ඒ පවතින්නේ. එහිම ප්‍රභේදයන් හැටියටත් සලකන්නට පුළුවන් න්‍යායක් තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන්ම උපචාර ධ්‍යාන උපදවන කර්මස්ථාන අර්පණා උපදවන කර්මස්ථානවල ප්‍රථම ධානය උපදවන ඒවත් ඒ වගේම තෘතිය ධානයේ දක්වා උපදවන්නට පුළුවන් දේවලුත් චතුත්ථ ධාන දක්වා උපදවන්නට පුළුවන් කර්මස්ථාන තිබෙනවා. එතකොට මේ කාරණා ඔබට සියල්ලම මතක තබා ගත යුතු නැහැ. නමුත් දල වශයෙන් ඔබ දැනුමක් ඇති කරගන්න මේ දේවල් වලින් මේ මත්තම අපිට උපදවන්නට පුළුවන් කියන එක පිළිබඳව ඔබ වඩන්නේ ආනාපාන සතිය නම් දැන් ඔබ දන්නවා නම් මම වඩන භාවනාවේ චතුත්ථ ධානයේ දක්වා යන්නට පුළුවන් කියලා. ඔබ වඩන්නේ බුද්ධානුස්සතිය නම් ඔබ දන්නවා දැන් බුද්ධානුස්සතිය තුලින් ගිහිල්ලා ධ්‍යාන උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ අර්පණා ධ්‍යාන උපදවන්නට ඒකෙන් පුළුවන් උපචාර සමාධියක් ලබන්නට පුළුවන් කියන එක ගැන ඔබ හොඳ ආකාරවම දන්නවා ආහාරයේ පටික්කුල සංඥාදී ලැබනවා නම් ආහාරයේ පටික්කුලාදී මේ සංඥාවන් තුළින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ උපචාර මාත්‍රික සමාධිය ලබන්නට කියන එක ගැන චතුධාතු අවස්ථානය ගැන හිත තිබ්බත් ඔබ දන්නවා දැන් ඒ තුලින් අපිට ධ්‍යාන උපදවන්නට නෙමෙයි පුළුවන්කම තියෙන්නේ. ඒ තුලින් අපේ හැකියාව තියෙන්නේ හරියටම අර තියෙන උපචාර මට්ටමේ සමාධියෙන් උපදවන්නට පමණයි කියන එක පිළිබඳව දන්නවා. ඒ නිසා අන්න ඒ අර්ථය දැනගන්නට අවශ්‍ය නිසා තමයි මේ බෙදා දැක්වීම සිදු කරන්නට යෙදුනේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් අපිට මේ භාවනා පිළිබඳව තේරුම් ගැනීමේදී සමතික්‍රමන වශයෙන් භාවනා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සමතික්‍රමන වශයෙන් භාවනාව තේරුම් ගන්නකොට අංග වශයෙන් සහ ආරම්මන වශයෙන් සමතික්‍රමණය කිරීම කියන කරුණු දෙකක් අපිට ඔස්සේ දකින්න පුළුවන්. අංග වශයෙන් සමතික්‍රමණයයි කියලා කියන්නේ දැන් විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව තමයි ධ්‍යාන අංග. ඒකට ဒုတိ ය ධ්‍යානයට යනකොට මොකද්ද වෙන්නේ? විතක්ක ਵਿਚාර දෙක අතහැරලා තමයි ඊළඟ එකටපත් වෙන්නේ. කියන්නේ අර දෙක මැඩ පවත්තලා ඒක ඉක්මවා ගිහිල්ලා ඒ සමතික්‍රමණය කළා තමයි දෙවෙනි ධ්‍යානයටපත් වෙන්නේ. එතකොට දෙවෙනි ධ්‍යානයේ අංග සමතික්‍රමණය කළා තමයි තෙවෙනි ධ්‍යානයටපත් වෙන්නේ. එතකොට සුඛ ඒකාග්‍රතාව සහිතව ගිහිල්ලා අපි උපේක්ෂා ඒකාග්‍රතාවේ ලබන්නේ අර සෝමනස්සේ කියන දේ සමතික්‍රමණය කරලා. අන්න ඒ නිසා මේ ධ්‍යාන ටිකේ ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුත්ථ කියන ධ්‍යාන ටිකේ ඒ සමතික්‍රමන වශයෙන් අපි හඳුනා ගන්නකොට ඉක්මවා යෑම විදිහට අපි හඳුනා ගන්නකොට අංග ඉක්මවා යන විදිහට තමයි ලබන්නේ. අරූපාවචර ධ්‍යාන උපදවනකොට ඒ ධ්‍යාන උපදවන්නේ ආරම්මන සමතික්‍රමන විදිහට. ආරම්මන සමතික්‍රමන කියලා කියන්නේ දැන් ආකාසානංචායතන කියලා ආකාශය අනන්තයි කියන එක ආරම්මනයක්. ඒ ආරම්මණයෙන්ම ඉවත් වෙලා අපි වෙනමම ආරම්මණයක හිත තබාගෙන තමයි මේ දෙවැනියට විඥානය අනන්තයි කියලා එකක් උපදවන්නේ. එතකොට නත්ති කිංචි කියලා ඒ ආරම්මණ ඉවත් කළා තමයි ආකින්චඤ්ඤායතනයේ හිත තබන්නේ. එතකොට අන්න ඒ අරූපාවචර ධාන ආදිය ආරම්මන සමතික්‍රමන වශයෙන් කතා කරනවා. මේ තමයි සමතික්‍රමන වශයෙන් අපි භාවනා පිළිබඳව බෙදා තේරුම් ගත යුතු විදිහ. ඊට පස්සේ වර්ධන සහ අවර්ධන විදිහට වර්ධන කියලා කියන්නේ වර්ධනය කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් දස කසින ගත්තාම මේ කසින වර්ධනය කරන්නට පුළුවන්. වෙනතන කසින භාවනා බොහොම රුකුවට අපි විස්තර කතා කළ යුතු දෙයක්. නමුත් මෙතනදී ඔබට සාමාන්‍යයෙන් අපි කතා කරොත් දැන් හිතන්නකෝ කසින මණ්ඩලයක් දිහා බලාගෙන කෙනෙක් කසින භාවනා කරන්නට පටන් ගන්නවා. පටවි කසිනේ කියලා යම් රවුමට හදාගත්ත ඒ කසින මණ්ඩලයක් දිහා බලාගෙන එයා පටවි සංඥාව උපදව ගන්නවා. එයා පටවි සංඥාව උපදව ගන්නවා කියලා කියන්නේ අර දේ දිහා බලාගෙන මානසිකාරය කරලා ඒක හිතට පුරුදු කරනවා. ඒ ස්වභාවය හිතට පුරුදු වීම තුළින් එයාට ඇති වෙනවා ඊට පස්සේ ඒක උද්ඝාන කරගන්න බව. ඒ කියන්නේ අර නිමිත්ත අර රවුමට තියෙන මෙබඳු වර්ණ මෙබඳු හැඩේ තියෙන දේ කියලා එයා ඒ නිමිත්ත උදුරා ගන්නවා හිතට. දැන් එයා හිතින් මොකද කරන්නේ? අර නිමිත්ත දිහා බලාගෙන භවනා කරනවා. අර හිතින් උපුටලා ගත්ත නිමිත්ත උද්ඝාණය කරගත්ත නිමිත්ත. එතකොට අර උද්ඝාණය කරගත්ත නිමිත්තට වඩා දීප්තිමත් වෙන විදිහට ප්‍රකට වෙන විදිහට එයාට හම්බ වෙනවා පටිභාග නිමිත්තක්. ඒක සිතින් උපදවන නිමිත්තක්. ඒකට දැන් මේ පටිභාග නිමිත්ත පරිකර්ම කරන්නට පටන් ගත්තාම එයාට පුළුවන්කම තියනවා මේ පටිභාග නිමිත්ත පතුරවන්න. පටිභාග නිමිත්ත මේ තමන් වටේට ඊට පස්සේ මේ ඊට වඩා දුරට ඊට පස්සේ මේ ගමක් ප්‍රමාණයට ගම් දෙකක් ප්‍රමාණයට මේ ආදී ලෙස මේ පටිභාග නිමිත්ත පතුරවන්නට පුළුවන්කම තියෙනවා. මේ කසින භාවනාවන්ගේ තිබෙන විශේෂත්වය තමයි මේ ආදී ලෙස උපදවන ලද සමාධිය අර නිමිත්ත යම් තාක් දුරට Tamanට පතුරවන්නට පුළුවන් නම් ඒ තාක් දුරට දිබ්බචක්වාදී ඥාණය උපදවන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි මෙතනදි තිබෙන විශේෂත්වය. අපිට අර නිමිත්ත පතුරවන්නට පුළුවන්, සිතින් උස්පහත් කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ ප්‍රමාණයට කියලා අපි සිතින් අදිස්ථාන කරනකොට ඒ නිමිත්ත ඒ ප්‍රමාණයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒසා ප්‍රමාණයකට උහුට අරමුණ පවත් ඒ අරමුණ සමාධි අරමුණ පැවැත්වීමේ හැකියාව තියෙනවා. ඒකට මේ විදිහට මේ මේ දේවල් වල තියෙන පරිත්ත සහ මහන්ත කියන ආරම්මණයන් පිළිබඳව අපිට වෙනම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට දැන් මේ තමයි පැතිරවීම කියලා කියන්නේ වර්ධනය කරනවා කියලා කියන්නේ. දැන් මේ කමටහන වර්ධනය කරනවා. එයා පටන් ගත්ත මේ වියතකට වඩා මදක් වැඩි වූ කසින මණ්ඩලයක් තුලින් දැන් ඒක හිතට අරමුණ උසවලා අරගෙන ඒ තුලින් සිතින් තව අරමුණක් උපදවලා ඒ අරමුණ උස්පහත් කරලා මේ ගම ගමක් දෙකක් තුනක් රසක් ලෝකයක් කරනකොට පතුරවන්නට පුළුවන් මට්ටමකට ඒක පත් කරගෙන තියෙනවා. ඒකට මෙන්න මේකට කියනවා අපි වර්ධනය කරනවා කියලා. අනික් සියලුම කර්මස්ථාන වර්ධනය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම පතුරවනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් මෛත්‍රිය අපි කියනවා ඒකං දිසම් පරික්කාර විහෙරති කියලා පතුරවනවා කියන එක. එතනදි පතුරවන්නේ කොහොමද? අර අරගේ වර්ධනය කිරීමක් නෙමෙයි අරමුණු කිරීමක් විදිහට. මේ උතුරු දිශාවේ සියලු සත්වයෝ දකුණු දිශාවේ සියලු සත්වයෝ අපි මේ විදිහට ඒ සත්වය අරමුණු කරගෙන අපි ඒ යම්කිසි නිමිත්තක් පැතරවීමක් නෙමෙයි සිද්ධ කරන්නේ. එහි වෙනසක් තිබෙනවා. එනිසා ඒ සියලු කර්මස්ථාන වර්ධනය නොවන දේවල් හැටියට තමයි ගන්න. ඒවා වර්ධනය කරන දේවල් වර්ධනය වෙන කර්මස්ථාන කියලා කියන්නේ නැහැ. අවර්ධිත භාවනාවක්. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ආරම්මන භාවනාවන් හැටියට. ඒ කියන්නේ අර ප්‍රතිභාග නිමිති උපදින භාවනාවන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රතිභාග නිමිති. හිතෙන් උපදවන නිමිති පහල කරන කර්මස්ථාන හැටියට කර්මස්ථාන හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. දස කසින. ඒ වගේම දස අසුබ ආදී මේ භාවනාවන්ගේ අපිට පුළුවන්කම තිබෙනවා ආනාපා දස කසින දස අසුබ සහ ආනාපාන සති ආදී මේ කර්මස්ථානයන්ගෙදී කායගත සති ආනාපාන සති කියන මේ කර්මස්ථානයන්ගෙදී අපිට ප්‍රතිභාග නිමිති උපදවන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රතිභාග නිමිති උපදවන්නට පුළුවන්. අනිත් කර්මස්ථානවල ප්‍රතිභාග නිමිති විරහිතයි. දැන් අසුබ භාවනාවක් කරනකොට අර අසුබ නිස්කිත කොටහසේ දැන් කේසා කියන කෙස් ටික අරගෙන අපි අසුබ භාවනාව කරනවා කියනකෝ. එතකොට ඒ කෙස් කියන ස්වභාවයේ තියෙන ඒ වර්ණය අරමුණු කරගෙන අපිට පුළුවන් ඒ ඔස්සේ ප්‍රතිභාග නිමිත්තක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අපිට මේ ඒ අසුබ කොට්ඨාසයන්ගේ ප්‍රතිභාග නිමිති උපදවීමේ හැකියාව තියෙන නිසා ඒ භාවනා අපි ගන්නෙ අරමුණු කරන්නට පුළුවන් ප්‍රතිභාග නිමිති තියෙන භාවනා හැටියට තමයි ගන්න. කියන්නේ සිතින් උපුටලා ඒ නිමිත්ත අරගන්නට පුළුවන්කම තියෙන නිසා. එතකොට සතර බ්‍රහ්ම විහරණ භාවනාවන් අපි දන්නවා. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දැන් මේවා ප්‍රඥප්ති භාවනා. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආදී මේ දේවල් ප්‍රඥප්ති භාවනා. ප්‍රඥප්තියින් එක්ක යන දේවල්, පැනවීමකුත් එක්ක යන දේවල්. මෙන්න මේ විදිහට තමයි මේ භාවනා ආරම්මන වශයෙන් අපිට බෙදා දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට මේ භාවනාවන්ගේ තියෙන ප්‍රභේද පිළිබඳව ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ප්‍රභේද පිළිබඳව අපි මූලික දැනුම උපදවා ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි වැඩන කර්මස්ථානයේ මොන වගේ වපසරියක් ඇති මොන වගේ ප්‍රමාණයකට අපිට දිනු කළ හැකි භාවනාවක්ද කියන දැනුම ඇති කරලීම තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේට අමතරව අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ භාවනා භූමි වශයෙන් දිව්‍ය ලෝකයේහි පමණක් උත්පත්ති ලබන්නට පුළුවන් බ්‍රහ්ම ලෝකයේහි ප්‍රතිසන්දි ලබන්නට පුළුවන් වන කර්මස්ථාන වශයෙන් දක්වන්නට පුළුවන්කම තියෙනවා. දැන් අනුස්සති ආදී අර උපචාර මට්ටමේ අර්පණාන උපදවන දේවල් අපිට දිව්‍ය ලෝකයේ මිනිස් පවස්නා දේවල් ඊට පස්සේ ධ්‍යාන අර්පණා උපදවන්නට සමර්ථ දේවල් බ්‍රහ්ම ලෝක උපගාමී කර්මස්ථාන හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ග්‍රහණ විදිහටත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රත්‍ය විදිහටත් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ස්පර්ශ කිරීම ආදී ලෙස අපිට දකින භාවනාව තිබෙනවා. ඒ කියන්නේ අතින් අල්ලලා දකින්න පුළුවන් නිමිති තියෙනවා ගඳ සුවඳ ආග්‍රහණය කිරීම වශයෙන් ඒ ග්‍රහණය කරගන්න ආකාරයන් තිබෙනවා ඒ නිමිති. ඒකට ඒකට කියනවා ග්‍රහණ වශයෙන් කියලා. ඊට පස්සේ ප්‍රත්‍ය වශයෙන් සම්මර්ෂණය කිරීම තුළිනුත් අපිට පුළුවන්කම තියෙනවා මේ කර්මස්ථාන බෙදා දක්වන්නට ඊට පස්සේ චරිතානුකූල වශයෙන් අපිට පුළුවන් බෙදා දක්වන්නට. ඒත් මේ බෙදීම තුළ අපේ ප්‍රධානම විග්‍රහය බවට පත් වෙන්නේ අපි කොහොමද චරිතානුකූල විදිහට මේ කර්මස්ථාන බෙදා දක්වන්නේ කියන මේ කාරණාව පිළිබඳව. එතකොට මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපිට ප්‍රධාන වශයෙන්ම කර්මස්ථාන හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කර්මස්ථාන බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි කරන භාවනා තමයි මේ ආකාරයට අපි වර්ගීකරණයට ලක් කරගන්නට යෙදුනේ. එතකොට මෙතනදී අපි අවධානයක් යොමු කරන්නට යෙදුනා කරුණු දෙකක් ප්‍රධාන වශයෙන්ම පසුගිය සතියේ ඉඳලා මේ තමයි චරිතානුකූල වශයෙන් අපි භාවනාවක් තෝරාගත යුතුයි. ඒ චරිතානුකූල වශයෙන් තෝරා ගන්නා භාවනාව ඊට පස්සේ අපි සබ්බත්තික පරිහාරීය වශයෙන් භාවනාව කොටස් දෙකකට බෙදලා අපි දිනු කළ යුතු කර්මස්ථානයක් සහ සියලු අවස්ථාවන්හි භාවිත කළ කරන කර්මස්ථාන හැටියට අනෙක්වත් හඳුනාගත යුතුයි කියන දේ. මේගිය සූත්‍රයේ උදාහරණයට අරගෙන අපි කතා කළා එක පුද්ගලයෙකුට එක කර්මස්ථානයක් නොවි බොහෝ කර්මස්ථාන දිනු කළ හැකි කියලා. ඒකට ඒ තමයි අපිට භාවනා කිරීමේදී අපි මූලික වශයෙන්ම දැනගෙන ඉන්නට අවශ්‍ය භූමිය මූලික වශයෙන්ම අපි තේරුම් ගන්නට අවශ්‍ය ස්ථාන ටික තමයි ඒ කියපු ස්ථාන බවට පත්වන්නේ. ඒකට පින්නතුනේ අපිට පුළුවන්කම තියනවා මෙන්න මේ ආකාරයට අපේ සිත පැවැත්වීම තුළ චිත්ත ඒකාග්‍රතාවය දැඩිව උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය දැඩිව උපදව ගන්නවා කියන එකට අපිට තව බොහෝ බාහිර සාධක බලපානවා. බාහිර සාධක බලපානවා. මොකද සමාධි නිමිත්ත කියලා කියන්නේ ඊටමත් දැඩි ඒකාග්‍රගත මනසකින් අපි උපදවන දෙයක්. ඒකට ප්‍රධාන වශයෙන්ම අපිට අර ඒ උපදවා ගැනීමේදී පවත්නා බාහිර සාධකවල බලපෑම නිසා ලැබෙනවා. අපි උදාහරණයක් ඇටියට කිව්වොත් බොහොම ഘോഷා සහිත පරිසරයක් තුළ අපි භවනා කරන්නට පටන් ගත්තොත් ඒ නිසා අපිට එන බාධා තියෙනවා. මිනිස්සුන් නිතර ගැවිසී ඇවිල්ලා කරදර කරන තැනක් අපි තෝරගත්තොත් එහෙම අන්න අපේ භවනාවට අර මිනිස්සුන්ගෙන් එන බාධා කර ධර්ම තියෙනවා. මේ විදිහට අපි වඩන කර්මස්ථානයන්ට බාධා පැමිණෙන්නට අපිට බලපවත්තන බාහිර පරිසර පද්ධතිය පිළිබඳවත් අපි යම් අවබෝධයක් ඇති කරගෙන තියාගන්නට අවශ්‍යයි. ඊළඟට අපි මේ බාහිර සාධක හැටියට භාවනාවට අපිට අවශ්‍ය වෙන දේවල් ගැන අපි අවධානය යොමු කිරීමේදී අපි මේක පෙර කතා කළා වස්තු විසද කිරියතාවයේ තියෙන්නට ඕන කියලා. ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු පිරිසිදු කරගන්න බව අපිට තියෙන්නට ඕන. එතකොට ඒ කියන්නේ අපේ එතනදී දැක්වුවා ඔබ ගෙදර ඉන්නවා නම් ගෙදර ඉන්නකොට ඔබ අවත පරිසරය, ඔබේ කාමරය, ඔබ භාවනා කරන ස්ථානය මේ දේවල් පිරිසිදුව තියෙනකොට නිකම්ම ඔබේ හිතත් ඒත් එක්ක පාරිශුද්ධ භාවයටපත් වෙනවා. භාවනාවට ඉඳගන්නට පෙර මේ කටයුතු ටික ඔබ පැයකටවත් කලින් මේ ටික සිද්ධ කරලා තියෙනවා නම් නිකම්ම හිත ඒකට සූදානම් වන මට්ටමකටපත් වෙනවා. ඒ අපි ඒ හඳුනාගත්ත වස්තු විසද කිරියතා කියලා. වස්තුන් ආධ්‍යාත්මික ශරීරය පිරිසිදුව පවත්වා ගැනීම සහ බාහිර පරිසර පද්ධතිය පිරිසිදුව පවත්වා ගැනීම කියන දේ. ඊට පස්සේ ඊළඟ කාරණාව හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා. ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා කියලා කියන්නේ ඉන්ද්‍රිය සමව පිහිටවා ගැනීම කියන දේ. ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා. එතකොට ඉන්ද්‍රිය සමව පිහිටව ගන්න කොහොමද? මොනවද ඉන්ද්‍රිය කියලා කියන්නේ? සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. වීර්‍ය ඉන්ද්‍රිය තියෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහක් අපිට ප්‍රධාන වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් ප්‍රධාන වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙතනදී සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ තුනරුවන් පිළිබඳව පවත්නා ශ්‍රද්ධාව. සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ තුනරුවන් පිළිබඳව පවත්නා ශ්‍රද්ධාව. කෙනෙකුගේ සිතෙහි පවත්නා තෙරුවන් පිළිබඳව ඇති ඇති කරගත්ත දැඩි සදහ සදහ සම්පන්න භාවය. දැන් ශ්‍රද්ධාව කියන දේ හැම වෙලාවකදීම අපිට භාවනාව පවත්වාගෙන යන්නට අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව කියන දේ භාවනාව පවත්වාගෙන යන්නට අවශ්‍යයි. හේතුව අපි භාවනා කරන්න පටන් ගන්නේ තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව සමගම. සද්ධාති කියලා කියන්නේ අදහන බව කියලා. බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි පිළිගන්නා ස්වභාවය එතන තියෙනවා. ඊට පස්සේ ධර්මයේ පිළිබඳව පිළිගන්න මෙහෙම ගියොත් මේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් කියන මේ ධර්මයේ තුළ අපි ලබා ගන්න දේ පිළිබඳව අපි අදහනකම තියෙනවා. ඒ වගේම මේ උත්තරීතර පිරිස් මේ ධර්මයෙන් ප්‍රයෝජන ලබාගත් පිරිස් මේ දුක කෙලවර කරපු පිරිස් කියලා අපි උපදෝගත්ත ඒ මට්ටමේ සංඝයා පිළිබඳව ඇති කරගත්ත ශ්‍රද්ධාවක් තියෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව කියන දේ මේ ශාසනයේ පදනම බවට පත් වෙනවා. එතකොට මෙතනදී ශ්‍රද්ධාව කියන දේ ඉන්ද්‍රිය සමතාවය සඳහා උපකාර වන දෙයක්. වක්කලීතරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොතෙක් දුරට ශ්‍රද්ධාව උපදෝගෙන තිබුණොත් ඒ ශ්‍රද්ධාව අදිමත්ත වනතුරු නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමත්ව යනකොට නිර්වාණය අවබෝධ කරනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාවයක්. නෑ ඉන්ද්‍රිය සමව පැවැත්මක් ඇත්තේ නැහැ. ඊට පස්සේ වීරය අරගෙන බැලුවොත් වීරින්ත්‍රි වැඩි වුණොත් මොකද වෙන්නේ? කෙනෙකුට වීරය වැඩි වුණොත් ඒත් අධිකතර වීරය නිසා එයාට අනිත් ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයකටපත් වෙන්නේ නැහැ. සෝන කුටිකන්න හාමුදුරන්ට වගේ. සෝන කුටිකන්න හාමුදුරුව ඊටාම නහන්සේ ගිහි කාලේ ඊටාමත් සල්ලි තිබුණ ඒ වගේම සිටු පවුලක ඉපදුණු සැප සම්පත් භුක්ති විඳපු කෙනෙක්. කොච්චර සැප සම්පත්තියක් භුක්ති විඳාද කියනවා නම් උන්වහන්සේ උන්වහන්සේගේ යටිපතුල් පවා රෝම කූප වැවෙන මට්ටමට එනකන් බොහොම ඊටාම ස්නිග්ග මට්ටමේ තිබුණු සිනිඳු මට්ටමේ තිබුණ බවයි දැක්වෙන්නේ. එතකොට කුටි කන්න කියලා කියන්නේ කෝටි කර්ණ. නැතිනම් මේ උන්වහන්සේගේ කනේ දාලා තිබුණ එක කරාඹුවක විතරක් වටිනකම කවණු කෝටියක් කියන්නේ. එතකොට මේ කෝටියක් වටිනා කර්ණාභරණයක් පළඳපු නිසා තමයි කුටි කන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මහා සැප සම්පත්තියක් භුක්ති විඳපු සෝනහාමුදුරු බණ අහලා පැවිද්දටපත් වුණාට පස්සේ උන්වහන්සේ මහා ශාල වීරයක් සබනා වීරයක් දිනු කරනවා. උන්වහන්සේ සක්මන් කරන්නට පටන් ගත්තාම කෙලවරක් නැතිව සක්මන් කරනවා කෙසේ හෝ කෙලෙස් ධර්මයන් ගෙවා දාන්නට ඕන කියලා. කොච්චර සක්මන් කරනවද කියනවා නම් අර රළු පොළවේ ඇවිදලා ඇවිදලා පුරුදු නැති උන්වහන්සේගේ පා තුවාල වෙලා ලේ ගලන්නට පටන් ගන්නවා. ලේ ගලනකොටත් උන්වහන්සේ සක්මන් කරනවා. දැන් කකුල් දෙකෙන් සක්මන් කරලා ඇති වෙනකොට එයත් එක්ක ඉදිරියට සක්මන් කරන්නට නොහැකි වෙනකොට උන්වහන්සේ ඊට පස්සේ ධනගගා සක්මන් කරන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වීර්ය අඩු කරගන්නට කියලා අවවාදයක් දෙනවා සෝනහඳුරට. අපිට නම් වීර්ය අඩු කරන්න දෙයක් නැහැ. වීර්ය වැඩි කරගන්න තමයි ඔබට තියෙන්නේ. ඒ නිසා මේ සෝනහාමුදුරන්ට සිද්ධ වෙනවා වීර්ය ඉන්ද්‍රිය අධිමත්ව ගියපු බව නිසා ඉන්ද්‍රිය සම කරගන්නට. එතකොට මේ වීර්ය ඉන්ද්‍රියෙහි අධික භාවය තිබුණොත් ඒ නිසා ධර්මාභි සමය කරන්නට පුළුවන් කමක් නැහැ. වීර්යය කෙරෙහි නඹුරු වෙන කම. හැබැයි ඇතැම් වෙලාවකට පින්නතුනේ වීර්යයත් එක්ක සිතෙහි අනිත් ඉන්ද්‍රිය ධර්මතා වැඩෙන අවස්ථා තියෙනවා. අපි හිත වඩනකොට භවනා කරනකොට අන්න ඒ බඳු තැන් තමයි ප්‍රායෝගිකව අපි හසුරව ගන්නට දක්ෂ වෙන්නට ඕන. සමහර වෙලාවට හිත කුසීත බවට නැමෙනවා. ඒතකොට හිත එකක් කියන්නේ නැතුව එක අරමුණක ඉන්නට දෙන්නේ නැතුව හිත යනවා දැන් දැන් නැගිටින්න. දැන් ඇවිදින්න. මේ විදිහට කරන්න කියලා අර කුසීත නිස්සිත අරමුණ අපිව මෙහෙවන්නට පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට අපි ඒකට නැමිලා වීරියත් අපි සමව පවත්වා ගන්නට ඕනේ කියලා අර වීරය කළ යුතු තැන වීරය කරන්නේ නැතුව අපි කරන්නේ මොකද? අරකට අනුගතව කටයුතු කරන්නට පුරුදු වෙනවා. නේ නමුත් ඉතාමත් දැඩි වීරයක් අපිට තිබිය යුතුයි. එනිසා ඒකේන අර විදිහ අදහස් හිතට එනකොට දැඩි ලෙස වීරය කරන්නට පටන් ගන්නවා. නෑ ඔහු කල්පනා කරනවා නෑ මම පැය දෙක තුනක් ඉඳගෙන ඉඳගෙන භාවනා කරනවා කියලා අදිෂ්ඨානය තිබුණා නම් අදිෂ්ඨානයේ පරිදි කකුල් කැඩිලා ගියත් මම ඉඳගෙන ඉන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් එයා ඉඳගෙන ඉන්නට පටන් ගන්නවා. එහෙම පටන් ගත්තාම එයා එයාගේ දැඩි අදිෂ්ඨානය ඇතිතාක් එයා ඉඳගෙන ඉන්නවා. එයා තමන් තමන්ගේ අදිෂ්ඨානය පරිදි පිහිටන තමන්ව දකිනකොට ඒකම හේතුවක් බවට පත් වෙනවා හිතේ ප්‍රමුදිත බව ඇති කරන්නට ප්‍රමුදිත භාවය නිසා ප්‍රීතිය උපදිනවා ප්‍රීතිය නිසා සංසිඳනවා සංසිඳීම නිසා අපිට සමාධි සැපේ ලැබෙනවා සැපේ ඇති ඇති වෙනකොට සැපේ සෝමනස්සේ දැනෙනකොට හිත ඒකාග්‍රගත වන්නට පටන් ගන්නවා එතකොට අන්න අපිට ඒක ඒ දැඩි අධිකතර වීර්‍ය හේතුවක් වුණා අනික ඉන්ද්‍රිය ධර්මතා ටිකත් එක්කම සමාධිය උපදවනවා කියන තැනට අරගෙන යන්නට. එනිසා මෙන්න මේ වීර්‍ය කරනවා කියනකොට දැන් සමන්ත ප්‍රතිපාදනතාවයක් ඇති කරගන්නකොට ඉන්ද්‍රිය ආත්පස ඉන්ද්‍රිය සමතාවයක් ඇති කරගන්නකොට අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද මේ සමතාවය ඇති කරගන්නේ කියලා. නැත්නම් වීරය කළ යුතු තැනක් කෙනෙකුට හිතට වීරය පිළිබඳව අදහස් නොනැමෙන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා. එතකොට වීරය ඉන්ද්‍රිය අධිමත්ව යන්නට නොදී වීරය සමව පවත්වා ගන්නට උහු දක්ෂයෙක් වෙන්නට ඕනේ. ඒ වගේම එයා වීරය පිළිබඳව වඩනවා වගේම සිහිය කියන දේත් එයාට තියෙන්නට ඕනේ. සතියක් ඉන්ද්‍රිය කෘත්‍ය સિદ્ધ කරන දෙයක්. සිහිය කියලා කියන්නේ එයාට සිහිය දෙපැත්තකින් තියෙනවා. එකක් තමයි එයා සිත පවත්වන කර්මස්ථානයේ පිළිබඳව නැඹුරු වූ සිහිය. කර්මස්ථානයේ පිළිබඳව නැඹුරු වූ සිහිය. ඒ වගේම තවත් අවස්ථාවකදී ඒ සිහිය අර සති නිමිත්ත තුළ භාවිත වෙන සිහිය. සති නිමිත්ත තුළ භාවිත වෙන සිහිය. මේ භාවනාවන්ට පූර්වක්‍ෘත්‍ය ගැන අපි කතා කරනකොට මේ වචනයක් කතා කරන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. සිහිය පෙරට කොට තබාගෙන කියන. සිහිය පෙරට කොට තබාගෙන කියනකොට පරිමුඛං කියන වචනයට අර්ථකථන ලබා දෙන අවස්ථා දෙකක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පරිමුඛයි කියලා කියන්නේ කර්මස්ථානයේ අනුගිය සිහියයි කියලා අර්ථකථනයක් තිබෙනවා. ඒ වගේම පරිමුඛං කියලා කියන්නේ සති නිමිත්තයි කියන එක පිළිබඳව නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයන් සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. එහෙමයි විග්‍රහ කොට දක්වන්නේ විභංගයේදී එහෙම. එතකොට මේ නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. එතකොට නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර මේ සිහිය පිහිටියේවි මනාව පිහිටියේවි කියලා. මෙන්න සතිය දියුණු වෙන තැනක්. සතිය දියුණු කරන ආකාරයක්. එතකොට අපි හොඳට ඒ දේත් අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. දැන් පූර්වක්‍රත්‍යයේදී කියන නිසා මේක මේ ආනාපාන සතියට විතරක් පොදු වෙච්ච දෙයක් නෙමෙයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ වචනය. තව බොහෝ කර්මස්ථානයන්ට පොදු වෙන දෙයක්. එතකොට මේ නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය පිහිටවා ගැනීම කියනකොට අපි සති නිමිත්ත හඳුනා ගන්නට අපි දක්ෂ වෙලා තියෙන්නට ඕන. සති නිමිත්ත කියනකොට දැන් අපිට නාසය අග කොටස හෝ තොල් දෙක අතර අපිට ප්‍රකට කරගන්නට පුළුවන්. අප්‍රකට කෙනෙක් ඉන්නවා නම් එයාට අත අරගෙන ඇඟිල්ල එතනින් තියාගත්තාම අර ස්පර්ශවන ස්වභාවයට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට ඔබට සති නිමිත්ත ප්‍රායෝගිකව ටිකක් පුරුදු වෙන්න පුළුවන් මේ සති නිමිත්ත හඳුනා ගන්නකම්. එතකොට අන්න ඒ එතන සිහිය තබාගෙන සිටීම තමයි සති නිමිත්ත කියලා කියන්නේ. ඔබට එතන සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. අතීත ගැන හිත හිත ඉස්සර වෙච්ච කරපු කියපු දේවල් ගැන කල්පනා කර කර ඔතන සිහිය තියාගෙන ඉන්නවා කියන එකක් වෙන්නේ නැහැ. අනාගතය ගැන plan කර කර ඔබට ඔතන ඒ සති නිමිත්ත සිහිය තියාගෙන ඉන්නවා කියන එකක් සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් කොහොමද සති නිමිති සිහිය තියාගන්න පුළුවන්කම තියෙන්නේ? වර්තමානයේ තුල පවත්නා සිහියක් එක්ක ඔබ කරන කියන කටයුතු පිළිබඳව තියෙන සිහියකුත් එක්ක එහෙම නැතිනම් ඔබ කරන භාවනාවකුත් එක්ක නිසා සතිය වඩන්න පුළුවන්කම තියෙන මේක භාවනාවක් විදිහට සති ඉන්ද්‍රිය ඔබට දිනු කරන්න පුළුවන්කම තියෙන ඉන්ද්‍රියක් විදිහට. ඒ කියන්නේ ඔබ එදිනෙදා වැඩ කටයුතු කරනකොට, ඇවිදිනකොට, යනකොට, ඒ විදිහේ වැඩ කටයුතු ටික සිද්ධ කරනකොට සති නිමිත්ත හිත තියාගෙන ඒ දේ කරන්නට පුරුදු වෙන්නේ. සමහර විට gedara උයන පිහින කටයුතු වෙන්නත් පුළුවන්. ඒ වගේම ලියන කටයුතු වන්නත් පුළුවන්. සති නිමිත්ත හිත තියාගෙන ඒක කරන්න පුරුදු වෙන්න. එතකොට ඔබේ හිත අතීතය අනාගතය අනුව ගිහිල්ලා ගොඩක් නිමිති හිතට අරගෙන ඒවා රඳව ගන්න වේගවත් බව අඩු වෙලා ඔබට ප්‍රායෝගිකව වර්තමානයේ තුල කරන වැඩේ පිළිබඳවත් ඒ වගේම සති නිමිත්ත තුල සිහිය පවත්වන්නට පුළුවන් ගතිය ඇති වෙයි. ඒකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අපේ හිතට. අර අරමුණු වල ගිහිල්ලා තොරතෝංචයක් නැතුව ඒ වගේ නිමිති අනුනිමිති අරගෙන ගැටිලා සිටින අර රළු මට්ටම ටිකක් අඩු කරන්නට පටන් ගන්නවා. එනිසා සති නිමිත්ත ප්‍රකට කරන්න. සති නිමිත්ත ටිකෙන් ටික පුරුදු කරන්න පටන් ගන්න කොහොම හරි. කොහොමද මම සති නිමිත්ත පුරුදු කරන්නේ කියලා. සමහර විට ඔබට ආරම්භ කරනකොට සති නිමිත්ත ටිකක් අපහසුයි වගේ තේරෙන්නත් පුළුවන්. හැබැයි ටිකක් අමාරුවෙන් හරි පුරුදු කරන්න ඒක මහා අර්ථයක් ගෙන විදින දෙයක්. එනිසා තමයි උදාහරණයක් හැටියට කිව්වේ ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්න මුලින් තේරුම් ගන්න කරලා නැති කෙනෙකුට ඇඟිල්ල තියාගත්තාම ඒ පරිමුඛම් කියලා කියන තොල් දෙක අතර මුඛයේ හාත්පස කියන එක නාසිකාග්ගේවා කියලා කියන්නේ නාසයේ අග කොටස. එතකොට මේ තැන් දෙකක දෙකෙන් එකක Tamanට වඩා ප්‍රකට වෙන තැන හොඳට සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත්වා කියලා කියන. හරියට සිහිය එතන පිහිටවල හරියට ගැට ගහලා වගේ. එතනම අරමුණු කරගෙන සිහිය පවත්ත ගන්නවා. ඔබ ඇස් පියාගෙන කරනකොට එතෙන්ට ඇස් දෙක ගන්න එපා. ඒක හිතින් විතරක් ප්‍රකට කරගන්න. එතන දැනෙන විදිහට ප්‍රකට කරගන්න එකයි ඇඟිල්ල තියලා ස්පර්ශ වෙන බවට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට දාන්න කියලා උපක්‍රමයක් හැටියට මුලින් පොඩ්ඩක් කියලා දුන්නේ. ඊට පස්සේ මේ විදිහට සති ඉන්ද්‍රිය ඔබ ටිකක් පුරුදු කරන්න එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඔය සිහියට හිත තියාගෙන සති නිමිත්තට හිත තියාගෙන ඉන්න එක ඒක ඉතාමත් ප්‍රායෝගිකව මේ ඉන්ද්‍රිය සතිය නැමැති ඉන්ද්‍රිය දියුණු කරන්නට උපකාර වන දෙයක් තමයි මේ සති නිමිත්තෙහි සිත පිහිටවා ගැනීම. ඊට පස්සේ භාවනා කරනකොට කර්මස්ථානයේ අනු යන සිහියද සිහියම තමයි. කර්මස්ථානයේ පිළිබඳව පවත්න සිහිය. අර විදිහට පවත්වපු සිහිය තමයි කර්මස්ථානයේ තුල පිහිටවාගෙන යන්නට අපිට උපකාර වෙන්නේ. ඒ නිසා මේ සිහිය අත්‍යවශ්‍ය දෙයක්. සිහිය නැත්තම් අනිත් ඒවා අපිට දැනගන්න බෑ. දැන් ශ්‍රද්ධාව අඩුයි, දැන් වීරිය අඩුයි කියලා කොහොමද දැනගන්නේ සිහිය නැත්තම්? එනිසා සිහිය ඊටාම අවශ්‍යයි. එනිසා බුදුරජාණන් වහන්සේ සිහිය සෑම තැනකටම අවශ්‍ය දෙයක් හැටියට පෙන්වනවා. සතින්ච වාහම් වික්‍රේ සබ්බත්තිකං වදාමි කියලා දේශනා කළේ. මහණෙනි මම මේ සිහිය කියන එක සෑම තැනකටම අදාළ දෙයක් කියලා දේශනා කරනවා කියලා. එනිසා සිහිය ඔබේ ජීවිතයේ සෑම අංගයකටම සෑම තැනකටම අත්‍යවශ්‍ය දෙයක් තමයි සිහිය කියන දේ. ඒ නිසා සති ඉන්ද්‍රිය ඔබට අඩු නම් සති ඉන්ද්‍රිය ඒකාන්ත වශයෙන්ම පුරුදු කරන්න. ඔබ කියවනේ මේ බාහිර සාධක ටික ඊටාම වැදගත් කියලා. එතකොට මේ සාධක ටික ඔබේ භාවනාවේදී ඊටාම වැදගත්. ඔබ භාවනා කරලා නැගිටලා යනකොට අර සාමාන්‍ය එදිනදා ගත කරපු ලෝකෙටම ආපහු ඇදගෙන වැටිලා නම් ඒකේ තේරුමක් නැහැ. එනිසා ඔබට සති නිමිත්ත තුළ සිහිය පිහිටව ගන්නට පුළුවන්කම තිබිලා සති නිමිත්ත තුල ඔබ වඩ කටයුතු ටික කරන්න පටන් ගත්තොත් අර ඉඳගෙන වඩපු සමාධි නිමිත්ත ඒ විදිහටම ආරක්ෂා කරගෙන සබා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සතියෙන් ලැබිය හැකි ප්‍රයෝජන ඉතාමත් විශාලයි. ඔබ ඒ නිසා සතියට දෙන ඉඩකඩ වැඩි කරන්නට ඕනේ අනිවාර්යයෙන්ම සතිය ප්‍රගුණ කරන තැනට. ඒ නිසා සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ප්‍රගුණ කිරීම අර වගේ උපක්‍රමයක් තුළින් ආරම්භ කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සති ඉන්ද්‍රිය වගේම අපිට ඊළඟට දකින්නට පුළුවන් ඉන්ද්‍රිය තමයි සමාධි ඉන්ද්‍රිය කියන එක. සමාධිය කියලා කියන්නේ දැන් මේ විදිහට සිත පවත්නකොට චිත්ත ඒකාග්‍රතාවය ලැබෙන්නටත් ඕනේ. නිකම්ම සතිය තුළ හිත පිහිටියයි කියලා චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගෙන්නේ නැහැ. එනිසා අපිට අර සති සතියෙන් යුක්තව යන කමඨහනක හිත තබන්නට අවශ්‍යයි. ආනාපාන සතියක හෝ අර බුද්ධානුස්සතිය ආදී කර්මස්ථානයක හෝ හිත තබනකොට තමයි එක වීර්තියක සිතුවිලි પરම්පරාව යන්නේ වෙන වෙන අරමුණු වලින් බාධා පැමිණවීම නැතුව ඒ සියල්ලම යටපත් කරලා එක අරමුණක හිත පිහිටවන. අන්න එතකොට තමයි සමාධිය දිනු වෙන්නේ. දැන් සිහියයි සමාධියයි එකට යෙදුනොත් තමයි ඒක වැදගත්. සමාධිය විතරක් වැඩි වුණොත් මොකද වෙන්නේ? වෙනතනේ සමාධිය විතරක් වැඩි වුණොත් එහෙම ඒක හරිම භයානකයි. සති ඉන්ද්‍රිය නැතුව සමාධි ඉන්ද්‍රිය වැඩි වුණොත් ප්‍රඥා ඉන්ද්‍රිය නැතුව සමාධි ඉන්ද්‍රිය වැඩි වුණොත් මොකද මේක හරියම භයානකයි. සමාධිමත් මනසට දැනෙන්නේ මොන විදිහටද ඒ දේ ඇත්ත විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. සමාධිමත් මනසක් තියෙන කෙනෙකුට සමහර වෙලාවට භාවනා කරන්නට යන අය නොදැන භාවනා කරොත් ඒ විදිහේ තත්ත්වයන්ටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා භාවනාව ගැන දැනගෙන අපි භාවනා කරන්නට අවශ්‍යයි ඒක නිවැරදිව ඒ දේ සිද්ධ කරන්නට අවශ්‍යයි. මොකක්වත්ම දන්නේ නැතුව කවුරු හරි ධර්මානුකූල නොවන අයුරින් කියා දෙන මොනවා හරි විකාර ටිකක් ඔළුවේ දාගෙන භවනා කරන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට එයා බලාපොරොත්තු වෙන අර්ථය අර හිත එකඟ වෙනකොට පේන්න පටන් ගන්නවා. අර අපි පළවෙනි දේශනාවේදී මතක් කළේ ධානය උපදව ගන්නවා කියලා සමහර අද ඉන්නවා මේ කාමයක් තියාගෙන මේ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු ටිකක් කරගෙන හවසකට මත්පැන් ටිකකුත් පානය කරලා ඒ උනාට චතුත්ථ ධානයක් ලබාගත්ත මිනිස්සු අද වෙනකොට ඉන්නවා. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ වැරදි විදිහට සමාධිය පාවිච්චි කරන්න ගිහිල්ලා තමන්ම තමන්ම රවට්ටගෙන. සමහරු ඉන්න මහා ප්‍රඥාගෙන් බනහන අය ඉන්නවා. මහා ප්‍රඥාගෙන් බනහන අය ඉන්නවා. මේ ප්‍රඥාගෙන් ඇවිල්ලා බනහලා තමයි මිනිස්සුන්ට බන කියන්නේ. දැන් බ්‍රහ්ම ලෝකේ තියෙන ආයශයයි අපි මනුස්ස ලෝකේ තියෙන ආයසයයි එක්ක අපි අරගෙන බලනකොට මේ හැම වෙලාවකදීම බ්‍රහ්මයාට ඇවිල්ලා මිනිස්සෙක් එක්ක ධර්ම සාකච්ඡා කර කර ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒ බ්‍රහ්මයාට වෙන වැඩක් නැහැ අතට. ඒ නිසා මේ මේ බ්‍රහ්මයාත් එක්ක හැමදාම ධර්ම සාකච්ඡා කර කර බණ කියන අය ඉන්නවා. හිතනවද මේ අය බොරු කරන්නේ කියලා? සමහර ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපුවා. ඒ කියන්නේ බණ අහුවගෙන මේ සමාධිය තුළින් බණ අහපුවා කියලා. මොකද්ද මේ වෙන්නේ? සමාධිය වැඩි වෙනකොට තමන්ගේ ශ්‍රද්ධාවෙන් ගත්ත විතර්ක තමන්ටම ඇත්ත වෙලා පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ධර්ම දේශනා කරනවා මහා බ්‍රහ්මයා ඇවිල්ලා බණ කියනවා කියලා හිතනකොට තමන්ගේ ශ්‍රද්ධා සම්පන්න භාවයත් එක්කම ඒක තමන්ට පේනවා. තමන්ගේ හිතින් තමන්ම බණ අහලා හිතාගෙන ඉන්නවා බුදුහාම බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළයි කියලා. තමන්ගේ හිතින්ම තියෙන විතර්කයක් දැනගෙන හිතාගෙන ඉන්නවා බ්‍රහ්මයා ඇවිල්ලා තමයි මට බණ කිව්වේ කියලා. ලෝකෙටත් ඒ කතාව කියන ඉතින් ඒක එයාට ඇත්තනේ. එයා බොරුවක් කරනවා නෙමෙයි ඒක එයාට ඇත්ත. හැබැයි එයාවත් දන්නේ එයා එයාගේ විතර්ක ඇතුළේ රැවටිලා ඉන්නේ කියලා. ඉතින් අර අනිකුත් මිනිස්සුත් ගිහිල්ලා අර මිච්ඡා සමාධියම සරණ ගිහිල්ලා ඒක පස්සෙන් යනවා මේ බ්‍රහ්මයාගෙන් බණ ටිකක් අහගන්නට කියලා. අර පුද්ගලයාට හිතන හිතන සංකල්ප බ්‍රහ්මයාට ආරෝපණය කරගෙන සාමාන්‍ය මිනිස්සුත් අහගෙන ඊට පස්සේ යනවා. ඉතින් ඔන්න ওই වගේ මට්ටම් අපිට සමාජය තුළ අද දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව මොකක්ද? විනතනයකට හේතුව තමයි සමාධිය විතරක් දිනු කිරීම. ප්‍රඥාවෙන් මේ කලමනාකරණය නොවීම. සතිය කියන දේ නොපැවැත්ම. මේ දේවල් නිසා තමයි මේ සමාධිය කියන දේ ඒ විදිහට වැරදි විදිහට භාවිත කිරීම තුළින් වැරදි තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. ඒක සම්මා සමාධිය බවට පත් වෙන්නේ. ඒ වගේම අපිට ඊළඟ ඉන්ද්‍රිය හැටියට දකින්නට පුළුවන්කම තියෙන පඤ්චේන්ද්‍රිය ප්‍රඥාව. ප්‍රඥාවෙන් මේ අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතුලිතතාවය උපමට්ටම් කිරීම ඇතිවිය යුතුයි. ප්‍රඥාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නේපක්ක ප්‍රඥාව. නේපක්ක ප්‍රඥාව කියලා කියන්නේ නේපක බව කියලා අපි කියනවා. අපි එදිනෙදා ජීවිතය තුළ අපි කොහොමද වැඩ කටයුතු කරගෙන යන්න මේ ධර්මයට හානියක් නොවන පරිදි. හිත රැකගෙන යන්නට අපිට නුවණ අවශ්‍යයි. යන්න ඒ අපි එදිනෙදා සිද්ධ කරන කටයුතු සිදු කිරීම පිණිස අපිට තියෙන නුවණට කියනවා නේපක්ක ප්‍රඥාව කියලා. ඒ කියන්නේ මේ නිසම්ම කටයුතු කරන තියෙන එකට නෙමෙයි අපිට මේ අපේ හිත රැකගෙන කොහොමද මේ කටයුත්ත කරන්න කියන එකට තියෙන නුවණ. නිසා නේපක්ක ප්‍රඥාව විශේෂ කෘත්‍යයක් කරනවා. හිත රැකගෙන යන්න. ඒ වගේම මේ නේපක්ක ප්‍රඥාවෙන් එයා දන්නවා ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය කොහොමද ඇති කරගෙන යන්නේ කියලා. ඒ තමයි ප්‍රඥාව ඉන්ද්‍රිය. ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රියේම තව ලක්ෂණයක් තමයි අර විපස්සනාදී ධර්මයන් තුළ දියුණු භාවයට පැමිණීම. එතකොට ප්‍රඥාව ඒ පැත්තෙන් දියුණු වුණොත් අර අපි චරිත හඳුනාගත්තනේ බුද්ධ චරිතයේ ස්වභාවය යන්නේ ඒ දේ වෙනවා. ඒ චරිතය කතෝර වෙනවා. ශ්‍රද්ධාවෙන් තෙත් වෙන්නේ නැහැ. එසා හැමදේම ඒ ඒට අනුරූපීව බලන්නට පුරුදු වෙනවා. ඒක තර්කයක් බවට පත් කරගන්නවා. ඒක තර්කයක් බවට පත් කරගෙන ඕල් මෙසින් ඊට පස්සේ තර්ක කරනවා. ඔය පින් කරා කියලා වැඩක් නැහැ. පින් කරා කියලා වැඩක් නැහැ. අර කුසලයේ තියෙන යහපත දකින්නේ නැහැ. ඒක හිලා දකින්නවා. මෙච්චර ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ධර්මයේ සම්භූඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකෙට විවරණය කරපු බුදුරජාණන් වහන්සේ පින පිළිබඳව කුසලයේ පිළිබඳව වර්ණනා කරනකොට අර තර්කග්‍රහණයෙන් මේක අල්ලගත්ත පිරිස විසින් ඕක කරාට වැඩක් නැහැ කියලා සමහර විට ඒක ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ඒකට පිළිගැනීම සමහර විට ප්‍රතික්ෂේප කරන්න හිතින් මේ දේවල් පිළිගන්නේ නැහැ. ඒ තත්ත්වයටපත් වෙනවා. එතකොට අන්න ඒක මේ ඉන්ද්‍රිය හරියට නොවැඩීම නිසා සිද්ධ වෙන දෙයක්. අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතුලිතතාවයක් ඇති වෙන්නේ නැහැ. එක ඉන්ද්‍රියක් විතරක් වැඩිපුර වැඩිලා. වෙනතන මෙන්න මේ විදිහට සිදු නොවීම සඳහා අපි අක්‍රමාදී වේතේ අපේ ජීවිතේ අපි හිත පිළිබඳව මේ ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාවය ඉන්ද්‍රිය සමතත්වයට පත් කර ගැනීම කළ යුතුයි. අඩු වෙන ඉන්ද්‍රිය වැඩි කරගන්නට ඕන. ඒක වැඩි කරගන්නට නම් අපිට සිද්ධ වෙන අර කර්මස්ථානයන්ගේ ඒ අදාළ අංශය අදාළ ඉන්ද්‍රිය වැඩි වෙන විදිහ ගැන තේරුම් අරගෙන අපිට සිද්ධ වෙනවා ඒට අනුරූපීව අපේ මනස පවත්වා ගන්නට. එහෙම නැත්නම් ඒක හරියන්නේ නැහැ නේ අපි කරන දේ නිවැරදි වෙන්නේ නැහැ. එනිසා අපි අර කමඨහන් ගැන අනිකුත් දේවල් ගැන තියෙන දැනුම වැඩගත් කියලා කියන්නේ හේතුව නිසා. ඒ නිසා ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාවය අපිට ඊටාම වැදගත් වෙනවා. ඉතින් බාහිර සාධක විදිහට අපිට තව කරුණු ටිකක් තියෙනවා කතා කරන්නට. අපිට පුළුවන් ඉදිරියේදී කරුණු ගැන තවදුරටත් විශේෂයෙන් සාකච්ඡා කරන්නට. ඉතින් අද දවසේදී මේ කරුණු ටික තමයි මූලික වශයෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතනදී ප්‍රධාන විදිහටම ඔබ ඔබේ අවධානය යොමු කරලා තබා ගන්නට අවශ්‍යයි. අපි අවසාන විදිහට කතා කරපු මේ ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාවයේ කියපු කාරණාවට. ඉන්ද්‍රිය සමව පිහිටවා ගැනීම කියන්නේ මොකද අදිමත්ව එක ඉන්ද්‍රියක් අපි වඩන කර්මස්ථානය තුළ දියුණු වෙගෙන ගියොත් අනිත් ඉන්ද්‍රිය ඒහා සමගාමීව දියුණු නොවුනොත් ඒකෙන් අපිට ධර්මාභිසමය කරන්නට ඒ බාධාවක් වන්නට පුළුවන්කම තියෙනවා. නිසා ඉන්ද්‍රිය සමව පවත්වා ගත යුතුයි. ඒ සඳහා අපි උත්සාහවත් යුතුයි. ඒ සඳහා අපි අපේ සිත පිළිබඳවම සිහියෙන් වාසය කළ යුතුයි. සිහිය තියෙන විශේෂත්වය තමයි පින්නතුනේ මේ කොච්චර වැඩි වුණත් අනර්ථයක් නැහැ. කොච්චර වැඩි වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. භාවනාවට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නිසා සිහිය අනිවාර්යයෙන්ම වඩාත් ප්‍රකට ප්‍රකට කරගන්නට, ප්‍රගුණ කරගන්නට උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් අද දවසේදීත් හැම කෙනෙක්ම මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා භාවනාව පිළිබඳව යම් හඳුනා ගැනීමක් සිදු කළේ. ඊතුරු කරුණු ටික අපි ඊළඟට සාකච්ඡා කරලා අපි අවසානයේදී බලාපොරොත්තු වෙනවා කර්මස්ථාන පිළිබඳව සාකච්ඡාවකට යන්නට. ඉතින් අද මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්තා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිෂ්ක්‍රම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම සියලු කුසල ධර්මයන් මේ පරිලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. තරින්ද්‍රා ධර්මශ්‍රමයන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය මෙලොව වශයෙන් හෝ සංසාරිකව මේ ගිහිලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින අනුමෝදන් වන්නට ලැබේවා සියලු ඥාතීන් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයන් අනුමෝදන් ලබත්වා කියලා සාදුරු කියලා ඥාතීන්ටත් පින් දෙන්න.